පැවිද්ද කියලා කියන්නේ සත්‍ය හොයන අයට. ශ්‍රමණයෙක් වෙන්නේ පැවිද්දෙක් වෙන්නේ සම්පූර්ණයෙන්ම ජීවිතයේ සත්‍යවාදී නොවන නිසා. ඒතකොට සත්‍ය හොයන කෙනෙක් අතින් ජීවිතය හොයන්නෙම සත්‍ය නම් බොරුව කියන කාරණාව සිදුවෙන්න ඉඩක් නැහැ. මොකද බොරුව බොරුවෙන් යුක්ත ජීවිතයක් බොරු කීම කියන කාරණාව සිදු වෙනවා නම් එතනදී ජීවිතයේ සත්වවන ජීවිතයක් බවට පත් වෙන්නේ නැහැ. මම අද කියලා දෙන්නේ අම්බලට්ටික රාහුලවාද සූත්‍රය. මේකේ ඒ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ උපමා සහිතව පැහැදිලි කරලා දෙනවා. බොරු කීම කියන කාරණාව ශ්‍රමණත්වය නැති බව ඉස්මතු කරලා පෙන්නනවා. එතකොට එහෙනම් බොරුව කියන එක අපි සම්පූර්ණයෙන් දුරු කරන්නට ඕනේ. ඒ වගේම මේ අඹලට්ටික රාහුලවාද සූත්‍රය පැහැදිලි කරනවා සිත කය වචනය මුල් කරගෙන අපි සංවර වෙන ආකාරය. සිතින් කයෙන් වචනයෙන් සංවර විය යුතු ආකාරය පිළිබඳව පැහැදිලි කරනවා. එතකොට මේ කාරණාව පැහැදිලි කරන්නේ පුංචි ස්වාමීන් වහන්සේ නමකට රාහුල ස්වාමීන් වහන්සේට රාග ස්වාමීන් වහන්සේගේ ඒ කියන්නේ ජීවිතයේ ලස්සන වෙන්න කොච්චර කල්පනාකාරී විය යුතුයිද කියන කාරණාව මේ සූත්‍රයෙන් පැහැදිලි වෙනවා ජීවිතය පිළිබඳ හොඳ කල්පනාවක් තියෙන්නට ඕන. එවම මේ සුතං ඒකං සමයම් භගවා රාජගහේ විහෙරති වේලවණී කලන්දක නිවාපේ භාග්‍යතුන් වහන්සේ රජගහනුවර වේලවණී වැඩ වාසය කරන්නට යුතුය. තේනකෝපන සමයේන ආයස්මා රාහුලෝ අම්බලට්ටි කායම් විහෙරති. රාහුල ස්වාමීන් වහන්සේ අම්බලට්ටි කාය වාසය කරා. අතකෝ භගවා සායන සමයම් පතිසල්ලාන උත්පිතෝ යේන අම්බලට්ටිකා යේන අයස්මා රාහුලෝ තේරපසංකමි. භාග්‍යතුන් වහන්සේ ඵල සමවතින් නැගිටලා රාහුල ස්වාමින් වහන්සේ ඉන්න අම්බලට්ටිකාවට වැඩම කරන්නට එළු. අද්දසාකෝ ආයස්මා රාහුලෝ භගවන්තං දුරතෝ ආගච්ඡන්තං භාග්‍යතුන් වහන්සේ වඩිනව රාහුල ස්වාමින් වහන්සේ දුරදීම දැක්කා. දිස්වාන ආසනම් පඤ්ඤාපේසි දැකලා ආසනයක් පැනෙව්වා. උදකංච පාදාන පාදෝවණය කරන්න වතුර භාජනයක් පැනෙව්වා. නිහිතති භගවා පඤ්ඤත්ති ආසනේ භාග්‍යතුන් වහන්සේ පැනවූ ආසනේනේ වැඩ සිටිය නිසජ්ජ පාදේ පක්ඛාලේසි පාදෝවණය කර ආයස්මාපිකෝ රාහුලෝ භගවන්තං අදුවාදෙත්වා ඒකමන්තන් නිසීති රාහුල ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ වැඩියා. කාවල ස්වාමීන් වහන්සේ පාදෝවණේ කරන්න පෑන් තිබ්බා. පාදෝවණේ කරා ආසනයේ වැඩ සිටියා. කාවල ස්වාමීන් වහන්සේ වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. අතකෝ භගවා පරිත්තං උදකාව ශේෂං උදකා දහනේ තපෙත්වා ආයස්මන්තං රාහුලං ආමන්තේසි. භාග්‍යතුන් වහන්සේ දැන් කකුල් හේදුවාට පස්සේ වතුර ටිකක් වාජනේ ඉතුරු වෙලා තියෙනවා. චූට්ටක්. වතුර චූට්ටක් තියෙන වාදනයේ පෙන්නලා බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා පස්සසිනෝතුම් මේ රාහුල ඉමං පරිත්තං උදකවසේසං උදකා දහනේ තපිතන්ති රාහුල ඔබට පේනවද වතුර දාන වාදනයේ වතුර චූට්ටක් ඉතුරු වෙලා තියෙනවා එයම් බන්ති එහෙමයි ස්වාමීනි මට ඒක පේනවා කියන වතුර ඉතුරු වෙච්ච තුට්ට පේනවා ඒවම් පරිත්තංකෝ රාහුල තේසං සාමාන්‍යං යේසං නත්ති සම්පජාන මුසාවාදී ලජ්ජාති රාහුල බොරු කියන්න ලැජ්ජාවක් නැති කෙනාගේ ශ්‍රමණත්වය කියලා කියන්නේ. ඊටාම පටු දෙයක්. ඊටාම පුංචි. ඒ කියන්නේ වාජනීය වතුර චූට්ටක් ඉතුරු වෙලා තියෙනවා වගේ ශ්‍රමණත්වය පැවිද්ද කියලා කියන්නේ බොරු කියන කෙනාගේ බොරු කියන්න ලැජ්ජාවක් නැති කෙනාගේ පැවිද්ද අර වතුර ජූණ්ඩ වගේ කියනවා වතුර පෝඩ්ඩ වගේ කියනවා අතකෝ භගව පරිත්තං උදකවදේශං චඩ්ඩිත්වා ආයස්මන්තං රාහුලං ආම. දැන් බුදුරජාණන් වහන්සේ වාදයේ දීප වතුර ටික විසික් කරා. විසික් කර රාහුල ස්වාමීන් වහන්සේන් අහනවා පස්සසිනෝතං රාහුල තම් පරිත්තං උදකවදේශං චඩ්ඩේ ඔබ දැක්කද දැන් මේ ඊටාම අල්පයක් වූ වතුර ටික විසික් කරනවා. ඒම ඒවම් බන්ති දැක්ක ස්වාමීන්. ඒවං චඩ්ඩිතං කෝ රාහුල තේසං සාමාන්‍යං යේසන් නත්ති සම්පජාන අන්න දැන දැන බොරු කියන කෙනාගේ පැවිද්ද ශ්‍රමණත්වය මහානකම හරියට අන්නේ වගේ කියනවා. කොයි වගේද බැහැර කරපු දෙයක් කියනවා. ඒ කියන්නේ ශ්‍රමණත්වයෙන් බැහැර වෙලා කියනවා. දැන දැන බොරු කියන කෙනාගේ පැවිද්ද අර වතුර ටික විසිකරා වගේ දැන් අර චුට්ටක් තියෙන එක බහැරම කරලා ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දැන් වතුර තිබිච්ච භාජනේ අනිත් පැත්ත හැරෙව්වා. දැන් වතුරත් නැහැ අනිත් පැත්ත හැරෙව්වා. අනිත් පැත්ත හැරවලා අහනවා රාහුල ඔබට පේනවද උඩට යටිකුරු හරවපු වතුර භාජනේ. දැන් වතුර නැහැ උඩට අනිත් පැත්ත හරවලා තියෙන්නේ. එහෙමයි ස්වාමී. අන්නේ වගේ කියනවා දැන දැන බොරු කියන කෙනාගේ පැවිද්දාගේ ශ්‍රමණත්වය අනිත් පැත්තට හැරලා තියෙන කියන. පැවිද්ද අනිත් පැත්තට. ඒ කියන්නේ පැවිද්දක් නෑ කියනවා දැන දැන බොරු කියන කෙනා. ඊළඟට කෙලින් අතරයි හරවනවා බුදුරණවහන්සේ වාජනේ. කෙලින් අතර හරවලා අහනවා ඔබට පේනවද මේ වාජනේ හිස් කියලාද? ඒ කියන්නේ වතුර නැති හිස් බඳුනක් කියලා පේනවා. එහෙමයි ස්වාමී. අන්නේ වගේ කියනවා දැන දැන බොරු කියන කෙනාගේ පැවිද්දාගේ පැවිදි ධර්ම හිස් කියනවා. ශ්‍රමණ ධර්ම හිස් ඒ කියන්නේ ශ්‍රමණ ධර්මයාගේ නෑ කියනවා. ඔන්න ඊළඟ ලස්සන කතාවක් කියනවා. උපමාවක්. මේ බොරු කියව බොරු කියන කෙනා ස්වභාවය පිළිබඳව ලස්සන කතාවක් කියනවා. රාහුල හොඳ ඇඟපත තියෙන, හොඳ දල තියෙන, හොඳ මේ ජව සම්පන්න හස්තියෙක්. ඇත් රජෙක් ඉන්නවා. දැන් මේ ඇත් රජා යුද්ධ විමට ගියාට පස්සේ යුද්ධ කරන්න ගියාට පස්සේ කකුල් දෙකෙන් යුද්ධ ඉස්සර කකුල් දෙකෙන් යුද්ධ කරනවා. පිටිපස්ස කකුල් දෙකෙන් අනිත් අයට ගහනවා. ඊළඟට කයෙන් පිටිපස්ස කයෙන් ගහනවා. ඉස්සරහ කයෙන් ගහනවා. ඊළඟට දල දෙකෙන් ගහනවා. නගුටෙන් ගහනවා. හැබැයි හොඳෙන් ගහන්නේ හොඳ ආරක්ෂා කරනවා. හොඳෙන් ගහන්නේ හොඳ ආරක්ෂා කරනවා. එතකොට මේ මේ ඇතා පිළිබඳව ඇත් ගොව්වට හිතෙනවා මෙයානම් රජතුමාට සුදුසු කෙනෙක් නෙමෙයි. කොච්චර ජව සම්පන්න බව තිබ්බත් කොච්චර තේජාන්ත භාවයක් තිබ්බත් මේ ඇතාගේ මේ ඇතා හරිතුමාට නම් යෝග්‍ය නෑ මොකද හේතුව යුද්ධෙට ගියාට පස්සේ හරිතුමා වෙනුවෙන් ජීවිතේ පූජා කරලා නෑ ඕන දෙයක් කරන්න යමු වෙලා නෑ ඒ නිසා තමයි හොඬ වැලෙන් යුද්ධ කරන්නේ නැත්තේ එහෙනම් හොඬ වැලෙන් ගහන්නේ හොඬ වැල ආරක්ෂා කරනවා ඇතා අනිත් හැම එකකින්ම යුද්ධ කරනවා නමුත් හොඬ වැල ආරක්ෂා කරන හොඬ වැලෙන් ගහන්නේ ඒ නිසා මෙන්න මේ ඇත හොඬවැල් රකින්න රකින්නවා කියන්නේ රජතුමාගේ ජීවිතේ පූජා කරලා නැහැ කියලා ඇද්දෝවට හිතෙනවා. ඊළඟට තව රජෙක් ඇතෙක් ඉන්නවා ඌත් ඒ වගේම තේජාන්විතයි දාල දෙක තියෙනවා. ඉතින් මෙන්න මේ ඇත යුද්ධ කරන්න ගියාම ඉස්සරහ කකුල් දෙකෙන් යුද්ධ කරනවා. පිටිපස්ස කකුල් දෙකෙන් යුද්ධ කරනවා. ඉස්සරහ ඇඟෙන් ගහනවා, පිටිපස්ස ඇඟෙන් ගහනවා, නකුටෙන් ගහනවා, හොඬ වැලෙන් ගහනවා. එයා හොඬ වැලුත් ගහනවා. එහෙම ගැහුවට පස්සේ ඇඩ් ගොව්වට හිතෙනවා රජතුමාට නම් සුදුසු කෙනෙක් මේ හස්තිය. රජතුමා වෙනුවෙන් ජීවිතේ පූජා කරලා තියෙන්නේ. හැම කොණ්ඩවැල ආරක්ෂා කරන්නෙත් නැහැ. කොණ්ඩවැලුත් ගහනවා. සම්පූර්ණ ජීවිතේ පරිත්‍යාග කරලා තියෙන්නේ. රජු වෙනුවෙන් කළ නොහැක්කක් ඔහුට නැහැ. ඒ ඇත. ඒ ඇත රජතුමාට යොක්කයි කියනවා. බුදුරණවහන්සේ වදාරනවා ඒව මේව කෝ රාහුල රාහුල අන්නේ වගේ තමයි යස්ස කස්සති සම්පජාන මුසාවාදී නත්ති ලැජ්ජා. යම් කිසි කෙනෙකුට දැන දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් දැන දැන බොරු කියන්න ලැජ්ජාවක් නැත්තම් නාහං තස්ස කිංචි පාපං අකරණීයං වදා. ඔහු අතින් කිසි බවක් නොවෙනවා කියලා කියන්නේ කියලා. කියන්නේ බොරු කියන කෙනා අතින් කිසිදු පවක් නොකරනවා කියලා කියන්නේ. දැන් අර ඇතාගේ ජීවිතේම පූජා කළා තියෙද්දී රජතුමාට උට නොකර හැකි කළ නොහැකි වරදක් කළ නොහැකි වැඩක් නැහැ රජතුමා වෙන්නේ. ඒ වගේ බොරු කියන කෙනාට කළ නොහැකි වරදක් නැහැ කියනවා. තස්මාතිය ත්‍රාපල ඒ නිසා රාහුල ඔබ මෙහෙම හික්මෙන්නට එන බොරු නම් කියන්නේ නැහැ කියලා රාහුල හික්මෙන්න කියනවා. බොරු කියන්නේ නෑ කියලා හික්මෙන්න කියනවා. දැන් ඕන්න එතකොට බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට පැහැදිලි කළා දුන්නා බොරු කියන කෙනාගේ ජීවිතය ශ්‍රමණ පැවිදි ජීවිතයක් වෙන්නේ නැහැ කියලා. ඔන්න තව උපමාවක් බුදුරන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේගෙන් අහනවා රාහුල කණ්ණාඩිය කැඩපත මොකකද ප්‍රයෝජනෙ වෙන්නේ කණ්ණාඩිය මොකකටද ප්‍රයෝජනෙ වෙන්නේ ස්වාමීනි හොඳට පිරික්ස පිරික්සා බලන්න හොඳට මූණ හැම ආදීව බලන්න රාහුල අන්නේ වගේ ඔබ කය පිළිබඳව හොඳට පිරික්ස පිරික්සා හොය හොයා බලන්නට ඕනේ. වචනේ පිළිබඳව පිරික්ස පිරික්සා හොය හොයා බලන්නට ඕනේ. මනස පිළිබඳව පිරික්ස පිරික්සා හොය හොයා බලන්නට ඕනේ. ඒ සිත, කය, වචන කතා කරන දේවල්, කයින් ක්‍රියා කරන දේවල්, මනසින් හිතන දේවල් හොඳට හොය හොයා බලන්නට ඕනේ කියන්නේ. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා පෙන්නනවා මෙන්න මේ වගේ මේ තුන කයෙන් වචනයෙන් මනසින් සංවර වෙන ආකාරය එකක් පිළිබඳව තුන් ආකාරයේ බැගින් තුනට නව ආකාරයකින් පෙන්වා දෙනවා. රාහුලය යම් කිසි කයෙන් මොනවා හරි කරගෙන ඇඟ මුල් කරගෙන මොනවා හරි කයෙන් කරන්න යනකොට ඔන්න හොඳට හිතන්න මේ මේ කියන්නේ කයෙන් කරන්නේ නේද? කරන්න හිතලා තියෙනවා. කයෙන් මොනවා හරි කරන්න හිතලා තියෙනවා. කයෙන් මොනවා හරි කරන්න හිතනකොට ඒ කරන ක්‍රියාව ගැන හිතන්න ඕනේ. කයින් කරන ක්‍රියාව ගැන තමන්ට දුක් පිණිස පවතිනවාද? අනුන්ට දුක් පිණිස පවතිනවාද? දෙපැත්තටම දුක් පිණිස පවතිනවාද? ඒ කයින් කරන ක්‍රියාව අකුසල් වැඩෙනවාද? දුකක් වැඩෙනවාද? දුක් විපාක වැඩෙනවාද? මේ කයින් කරන ක්‍රියාව පිළිබඳව අන්න ඒක පිළිබඳ හොඳින් පිරික්ස පිරික්සා බලනකොට ඔබට තේරුනොත් එහෙම ඔබ කරන්න යන මේ කායික ක්‍රියාව කිරීම තුළින් තමන්ටත් අයහපතක් සිදු වෙනවා අනුන්ටත් අයහපතක් සිදු වෙනවා අකුසලොත් සිදු වෙනවා දුකකුත් සිදු වෙනවා දුක් විපාක ඇති වෙනවා කියලා එහෙම ඒ කයින් කරන්න යන කාරණාව ඒ කියන්නේ කරන්න කලින් කරන්න කලින් කරන්න යන කාරණාව පිළිබඳව හිතනකොට අන්න එහෙම වෙනවා කියලා දැනගත්තොත් ඔබ ඒ කාරණාව ඒ කයි ඒ කරුණු නොකල යුතුයි එතකොට කයින් මේ කාරණාව කරන්න එපා කියනවා කරන්න කලින් මේ කයින් කරන්න යන කාරණාව හොඳ නෑ කියලා තේරුණාම දුක් විපාකයක් තියෙනවා කියලා තේරුණා. හැබැයි ඔබ කයින් කරන්න යන කාරණාව Tamanටත් හිත පිණිස පවතිනවා අනුන්ටත් යහපත පිණිස පවතිනවා දෙපාර්ශවයටම යහපත පිණිස පවතිනවා නම් ඒ කයින් කරන කාරණාව කුසල් නම් සැපගෙන දෙන දෙයක් නම් සැප විපාක දෙන දෙයක් නම් මේ කයින් කරන කාරණාව අන්න ඒක කරන්න කියලා කියනවා ඒ කායික ක්‍රියාව. දැන් ඔන්න කයින් කරන්න කලින් කියන්නේ. ඊළඟට කයින් කරනකොට දැන් දෙවෙනි අවස්ථාව කරන අවස්ථාව. කයින් මොනවාරි කරනකොට හිතන්න කියනවා මේ කයින් කරන කාරණාව මටත් හිත පිණිසද පවතින දුක් පිණිස පවතිනවද අනුන්ට දුක් පිණිස පවතිනවද ඒ කයින් කරන ක්‍රියාව අකුසල්ද ඒ වගේම දුකක් ගෙන දෙන දෙයක්ද කියලා කයින් දැන් කරන ක්‍රියාව පිළිබඳව හොයන්න කියනවා ඒක හොයනකොට ඒ කයින් කරන ක්‍රියාව Tamanටත් පීඩාවක් අසහනයක් නා. අනුන්ටත් පීඩාවක් අසහනයක් නා. දෙපැත්තටම පීඩාවක් අසහනයක් නම් දුකක් නම් අකුසල් නම් ඒක නවත්තන්න කියනවා. ඒ කරනකොට. ඒ කයින් කරන ක්‍රියාව නවත්තන්න කියනවා කරන්න එපා කියලා. හැබැයි කයින් කරන ක්‍රියාව තමන්ටත් යහපත පිණිස පවතිනවා නම් අනිත් අයටත් යහපත පිණිස පවතිනවා නම් දෙපැත්තටම යහපත පිණිස පවතිනවා නම් කුසල් නම් සැප විපාක නම් දෙන්නේ අන්නේ කායික ක්‍රියාව කරන්න කියනවා. දැන් ඔන්න එහෙනම් බලන්න කායික කරන ක්‍රියාව කරන්න කලින් විමසන්නට වෙනවා. එතකොට විමසන්න බැරනොත් කරන ගමන් විමසන්න වෙනවා. ඊළඟට කළාට පස්සේ ඔන්න කයින් දැන් ක්‍රියාවක් කරලා මොනවා හරි කායික ක්‍රියාවක් කරලා කයින් වැඩක් කරලා අන්න ඒක පිළිබඳව විමසන්න කියනවා. කයින් කරපු වැඩේ පිළිබඳව විමසන්න කියනවා. ඒක සමන්ට දුක් පිණිස පැවතුනාද අනුන්ට දුක් පිණිස පැවතුනාද දෙපැත්තරම දුක් පිණිස පැවතුනාද අකුසල්ද දුක් විපාකද කියලා විමස විමස බලන්න කියන කයින් කරපු ක්‍රියාව. එහෙම විමස විමසා බලද්දී තමන්ටත් දුක් පිණිස අනුන්ටත් දුක් පිණිස අකුසල් දුක් විපාක වෙන දෙයක් නම් ඒ කායික කර්මය කළේ අන්නේ අවස්ථාවේදී රාහුල දැන් සංවර වෙන්න බෑනේ. දැන් කරලා ඉවරයිනේ. සතරෙන් වා විඤ්ඤෝසු සබ්‍රාහ්මචාරීසු දේශේ තබ්බං විවරිතබ්බං උත්තානිකා තබ්බං දේශිත්වා විවරිත්වා උත්තානි කරිත්වා ඉතිං සංවරං ආපජිතබ්බං ඒ කරපු වැරැද්ද පිළිබඳව ශාස්ත්‍රඥ වහන්සේට හෝ නුවණ සබ්‍රාහ්මචාරීන් වහන්සේ ළමකට කියන්න කියනවා විවෘත වෙන්න කියනවා පැහැදිලි කරන්න කියනවා මං අතින් මෙන්න මේ වගේ කායික ක්‍රියාවක් කරා මේ කායික ක්‍රියාව වැරදි මේක අකුසල් මේක දුක් විපාක දෙන කාය ක්‍රියාවක් කියලා අන්නේ කාරණාව කියන්න කියනවා කියලා සංවර වෙන්න කියලා කියනවා. ඊළඟට ඒ කරපු කායික ක්‍රියාව පිළිබඳව කයින් කරපු ක්‍රියාව පිළිබඳව හොඳට පිරික්ස පරීක්ෂා බලනකොට ඒ කාරණාව තමන්ටත් සැප පිණිසද අනුන්ටත් සැප පිණිසද දෙපැත්ත වේනම සැප පිණිසද කුසල් නම් යහපත් නම් අන්න ඒ කාරණාවල් නිතර කරන්නටත් ඕනෑ කියනවා. ප්‍රීති ප්‍රමුදිත භාවයේ සතුටු සිතින් යුක්තව වාසය කරන්න කියනවා. එතකොට ඒ කයින් කරපු ක්‍රියාව පිළිබඳව යහපත් කාරණාව සතුටු සිතින් වාසය කරන්න කියනවා. මෙන්න මේ විදිහට නම් කායෙන් කරන ක්‍රියාව පිළිබඳ තුන් ආකාරයකට කිව්ව. ওই විදිහටම වචනයක් කතා කරන්න කලින් අපි බලන්න ඔබ හිතනවද කියලා. වචනයක් කතා කරන්න කලින් හොයන්නට ඕනේ, හිතන්නට ඕනේ. මම කතා කරන වචනේ Tamanට අයහපත පිණිස පවතිනවාද? අනුන්ට අයහපත පිණිස පවතිනවාද? දෙපාර්ශවයටම අයහපත පිණිස පවතිනවාද? අකුසල්ද? දුක් විපාකද කියලා විමස විමසා බලනකොට වැටහුණොත් එහෙම කරන්න යන වචනේ කතා කරන්න යන කාරණාව මටත් අහිත පිණිසයි අනුන්ටත් අහිත පිණිසයි අකුසල් කියලා ඒක කරන්න එපා හැබැයි ඒ පිරික්සා බලනකොට කරන්න යන කාරණාව දෙපාර්ශවයටම යහපත කුසල් සිදුවෙන සැපේපහම ගෙන දෙන එකක් නම් අන්නේ කාය වචන කතා කරන එක කරන්න කියලා. එහෙනම් බලන්න වචනයක් කතා කරන්න කලින් හිතන්නට ඕනේ. කතා කරගෙන යනකොට වචනයක් මොනවාරි කියාගෙන යනකොට බඳුර කොච්චර අවධානයක් තියෙන්න ඕනද නේ? වචන කතා කරගෙන යනකොට බලන්න කියනවා පිරික්ස පිරික්සා හොය හොයා මේ කතා කරන වචනේ Tamanta යහපත පිණිසද නැත්නම් Tamanට දුක් පිණිස අනුන්ට දුක් පිණිස දෙපාර්ශවයට දුක් පිණිස අකුසල්ද කියලා හොයලා බලන්න එහෙම හොයලා බලනකොට ඒ කරගෙන යන කාරණාව Tamanටත් දුක් පිණිස අනුන්ටත් දුක් පිණිස අකුසල් වෙන දෙයක් නම් නවත්තන්න කියලා. ඒ කාරණාව කරන්න එපා හැබැයි ඒ වචන කතා කරගෙන යන කාරණාව ඒ කාරණාව යහපත් නම් සැපයි නම් අනිත් අයටත් අනුන්ටත් Tamanටත් දෙපාර්ශවයකම යහපත ගෙන දෙන එකක් නම් සැප විපාක කුසල් නම් අන්න ඒ කාරණාව කරන්න කියලා කියනවා. ඊළඟට කරලා ඉවර වුණාට පස්සේ දැන් කාටද මොනවද කියලා ඉවරයි. වචනයක් කතා කරලා ඉවරයි. කතා කරලා ඉවරන පස්සේ හොයන්න කියනවා. මේ කතා කරපු වචනේ නිසා තව කෙනෙකුට පීඩාවටපත් වුණාද? තමන් පීඩාවටපත් වුණාද? දෙපාර්ශවයේ පීඩාවටපත් වුණාද? ඒ වගේම මේ කාරණාව අකුසල්ද? දුක් විපාකද? ඔය විඳවන්නේ අන්න ඒක විමස විමසා බලන්න කියනවා. විමස විමසා බලද්දී වචන කතා කරපු කාරණාව මුල් කරගෙන තව කෙනෙකුට දුක් පීඩාවක් ඇති වෙන අකුසල් දෙයක් නම් සිදු වුනේ. අන්නේ කාරණාව නුවණ සබ්‍රාහ්මචාරීන් වහන්සේ නමක් ඉදිරියේ විවෘත් වෙලා කියන්න කියනවා. මෙන්න මේ වගේ වරද්දක් වුණා මෙහෙම වචනයක් මම කතා කරා ඒකෙන් මෙහෙම හිත සිදුනා මෙන්න මේක අකුසලයක් ආයෙ සංවර වෙනවා කියලා සංවර වෙන්න කියනවා. ඒතකොට කියලා ඉවර වුණා. වචනේ කියලා යොන්නාට පස්සේ කියපු වචනේ යහපත් නම් හොඳ දෙයක් නම් දෙපාර්ශවයකම යහපත් නම් කුසල් නම් සැප විපාක නම් ඒ කරුණ නිතර කියන්න කියනවා. ඒ වචන කතා කරන්න කියනවා. ප්‍රීති ප්‍රමුදිත භාවයෙන් දිවා රාත්‍රී දෙකේ ගත කරන්න කියලා කියනවා. ඒකට කයෙන් වචනේ. දැන් ওই ඔක්කොට වඩා ප්‍රබලම අමාරු මනසින්. මනසින් හිතන්නේ යන දේ. මොකද හිතන්නේ යන දේ. කල්පනා කරන්න යන දේ මේක තමන්ට යහපත පිණිස පවතිනවද අනුන්ට යහපත පිණිස පවතිනවද දෙපාර්ශවයටම යහපත අයහපතද පවතින්නේ කුසල්ද අකුසල්ද විමසීම සහ බලන්න කියන හිතන්න කලින් හිතන්න කලින් ඒ කාරණාව ගැන හිතනකොට ඒක ගැන හොයනකොට ඒක අකුසල් නම් දුක් විපාක නම් දෙපාර්ශවයටම අනුන්ටත් තමන්ටත් අයහපත පිණිස නම් පවතින්නේ ඒක හිතන්න එපා කියලා හැබැයි හිතන්න ගන්න හදන කාරණාව දෙපාර්ශවයටම යහපත පිණිස පවතින කුසල් ඒ කාරණාව හිතන්න කියනවා. ඔන්න හිතන්න ගන්න කලින් හිතනකොටත් ඉවසීම සා බලන්න කියනවා. මනසින් හිතනකොට තමන්ට අයහපතද අනුන්ට අයහපතද දෙපාර්ශවයටම අයහපතද දුක් විපාකද අකුසල්ද කියලා. එහෙම හොයනකොට ඒ හිතන කාරණාව දුක් විපාක අකුසල් දෙපාර්ශවයටම අයහපත නම් ඒක නවත්තන්න කියනවා. හිතන්න එපා කියලා. ඊළඟට හිත හිතා යන තැනදී ඒ හිතන කාරණාව Tamanටත් යහපත පිණිස අනුන්ටත් යහපත පිණිස දෙපාර්තවයකම යහපත පිණිස පවතින එකක් කියලා දැනගත්තාම අන්න ඒ හිත හිතා යන කාරණාව දිගටම හිතන්න කියලා කියනවා. අවසාන කාරණාව ඊළඟට පැහැදිලි කරනවා මොන හරි උනේ හිතුවා. හිතලා ඉවරයි. හිතලා ඉවර වෙච්ච කාරණාව Tamanට යහපත පිණිස පැවතුනාද අනුන්ට යහපත පිණිස දුක් පිණිසද පැවතුනේ අකුසල්ද කුසල්ද ඒ වගේම ඒකෙන් සැපද දුකද ලැබෙන්නේ කියලා හිතපු කාරණාව පිළිබඳව හොයන්න කියලා. හිතපු කාරණාව පිළිබඳව හොයනකොට ඒ කාරණාව තමන්ටත් දුක් පිණිස අනුන්ටත් දුක් පිණිස දෙපාර්ශවයටම දුක් පිණිස අකුසල් වෙන දෙයක් නම් අන්නේ කාරණා මුල් කරගෙන කියන්න ඕනේ. ඒක කියන්නේ හිතින් ඉරිචිද කියන කතාවක් නැහැ. හිතින් ඉරිච්ච කාරණා ඒක මොකද්ද කරන්න කියන්නේ ලැජ්ජී වෙන්න කියනවා. පිළිකුල් වෙන්න කියනවා. මේ වගේ දෙයක් මට හිතුණා නෑ කියලා ලැජ්ජා වෙන්න පිළිකුල් වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ හිතපු කාරණාව වැරදි එකක් නම. ඊළඟට හිතපු කාරණාව යහපත් දෙයක් නම් දෙපැත්තටම සැප විපාක ගෙනෙන කුසල් වෙච්ච දෙයක් නම් ඒ හිතපු කාරණාව ප්‍රීති ප්‍රමුජ භාවයේ ඒ කුසලයේ එක්ක දිවා රාත්‍රියේ දෙකෙහි වාසය කරන්න කියලා කියනවා. දැන් ඔන්න හිත, කය, වචනය පිරිසිදු කරගන්න ආකාර එකට තුන් ආකාරයකින් පැහැදිලි කරා. එතකොට එන අයියෝ මං අතින් සිදු වුණානේ කියලා පසුතැවෙන දෙයක් නැහැ. සිදු වෙච්ච එක මං කයින් වචනින් නම් සංවර වෙන්නට ඕනේ. ආයත සංවර වෙන්න ආරෝචනය කරලා. හිතින් නම් ලැජ්ජී වෙන්නට ඕනේ. පිළිකුල් කරන්නට ඕනේ. හිතින් වෙච්ච එකක්. ඊළඟට බුදුරණවහන්සේ වදාරනවා යේහි කේචි රාහුල අතීත මද්දාන සමනාව බ්‍රාහමනාව කායකම්මං පරිසෝ දේසුං වචී කම්මං පරසෝ දේසුම් මනෝ කම්මං පරසේ දේසුම් සබ්බේති ඒව මේ පච්චවේ කිත්වා පච්චවේ කිත්වා කාය කම්මං පරසෝ දේසුම් අතීතයේ යම් ශ්‍රමණක් බ්‍රාහ්මණී කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පිරිසුදු කළා නම් පිරිසුදු කළේ මෙන්න මේ ආකාරයටම තමයි කියන්නේ අනාගතයේ යම් කිසි සමන බ්‍රාහ්මණයෙක් වචී කර්ම කාය කර්ම මනෝ කර්ම පිරිසුදු කරනවා නම් පිරිසුදු කරන්නේ මෙන්න මේ ආකාරයටම කියනවා දැන් යම් ශ්‍රමණියෙක් බ්‍රාහ්මණියෙක් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම පිරිසිදු කරනවා නම් පිරිසිදු කරන්නේ මෙන්න මේ ආකාරයට කියනවා. ඒ නිසා රාහුල තස්මාතිය රාහුල ඒ නිසා රාහුල පච්චවෙක්කිත්වා පච්චවෙක්කිත්වා ඔබත් විමසමින් විමසමින් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම ඔය විදිහට පිරිසිදු කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේ වදාරනවා. රාහුල ස්වාමීන් වහන්සේ ඒ භාසිතය සතුටින් පිළිගන්නවා. දැන් එතකොට මේ සූත්‍රයේ තිබ්බා කාරණා දෙකක්. එකක් තමයි දැන දැන බොරු කියන කෙනාගේ පැවිද්ද නැහැ කියන එක. කියන්නේ ඒක සාධාරණයි. ඒ පැවිදි වෙන්නේ ශ්‍රමණත්වයක් කියන සත්‍යවාදී. සත්‍ය හොයාගෙන කෙනෙක්. සත්‍ය හොයාගෙන කෙනෙක් බොරු කියනවා නම් එතන ශ්‍රමණත්වය දාරන්නේ නැහැ. ඊළඟට කිව්වා ජීවිතයේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා කරන්න කියලා. හොය හොයා බලන්න කිව්වා. දැන් අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කයෙන් වචනයෙන් මනසින් ක්‍රියා කරන එකනේ. කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා. කයින් කරන ක්‍රියා, වචන කතා කරන එක මනසින් හිතන්නේ. කරන්න කලින් කරන අවස්ථාවේ කරලා ඉවර වෙලා මෙන්න මේවා පිළිබඳව විමසීම සහ බලන්න. දැන් බලන්න වෙන අපේ ජීවිතය අපට දැන් ධර්මයේ ඉගෙන ගන්න එක ඊළඟට දැන් අපි මේ දවස් ටික කතා කරන්න ආතක් කරන සූත්‍රය ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා සූත්‍රය, කෝසම්බිය සූත්‍රය, ඊළඟට නන්දිය සූත්‍රයේ ගොඩාක් දේශනා කතා කරා. ඒ වගේ තියෙනවා ගොඩාක් ಜಾති කරන්න. ඊළඟට මේ කායික වාචික මානසික ක්‍රියා පිළිබඳව හොයනවා කියනකොට ජීවිතයේ සිදුවෙන මුළු ජීවත් වීම හොයන්න තියෙනවනේ. ඒතර බලන්න කෙනෙක් කොච්චර පිරිසිදු වීමක් කරනවද වැරදි වෙන්න වැරදි වෙනවා කියන කාරණාව කොච්චර අඩු වෙන්න වෙන්නේ මේ විදියට විමසනවා නම්. තමන් අතින් වැරදි වෙනවා කියන කාරණාව ගොඩාක් අඩුවෙන් වෙන්නේ මෙහෙම ඉවසනවා. දැන් මේ ඉවසන්න නැති තැනදී තමයි අර වැරදි වෙන්නේ. දැන් අර يعني අපි මොනවා හරි වචනයක් කියන්න කලින් මොකක් හරි කතා කරන්න කලින් මොනවා හරි කරන්න කලින් මොනවා හරි හිතන කලින් හිතන්නට ඕනේ මේක මේ කාරණා මොකද්ද කියලා. මෙන්න මේ හිතන්න නැතිකම නිසා තමයි අපට කෙලෙස් වෙන්නේ. අකුසල් සිදුවෙන්නේ. දෙපාර්ශවයටම අකුසල් සිදුවෙන්නේ. මේ තමන්ට අකුසල් සිදුවෙන අනිත් අයට පීඩා සිදුවෙනවා. ඒ සිදුවෙන්නේ හිතන්න නැති නිසා. එහෙනම් කයින් ක්‍රියා කරනකොට වචන කතා කරන මානසික හිතේ හැම එකක්ම පරීක්ෂා කර පරීක්ෂා කර බලමින් තමයි කටයුතු කරන්න ඕනේ. අන්න ශ්‍රමණවරු කාය වචී මනෝ පිරිසුදු කරගත්ත විදිය. එහෙනම් මෙන්න මේ පිරිසුදු කරගත්ත විදිය කරන්න කියලා රාහුල ස්වාමීන් වහන්සේට බුදුරන් වහන්සේ වදාරනවා නම් අනිත් අයටත් කොච්චර එහෙනම් කරන්නට ඕනේ. රාහුල ස්වාමීන් වහන්සේට එහෙම කරන්න කියලා වදාරන. මොකද රාහුල ස්වාමීන් වහන්සේ කොහොමත් කැමති අවවාද ශාසනා ලබන්නේ. එනම් රාහුල ස්වාමීන් වහන්සේට මෙන්න මේ කාරණා කරන්න කියලා වැදෑරුවා. මේක තමයි අම්බලට්ටික රාහුල වල සූත්‍රය. මොනවාර ප්‍රශ්නක් තියෙනවද? මුලින්ම සම්මාලිස්මත් වෙනවානේ හික්මීම කියන එක තමයි. සිල්පද කියන එකෙන් තොරව සීලයේ කියන එක හික්මීමට අදාළ විදිහ මෙතන මේ කියන විදිහෙම ඉස්මතු වීම සම්පූර්ණ. ඒකේ සම්පූර්ණ හික්මීම ඉස්මතු වෙනවා. දැන් මෙහෙම එනකොට අර මේ තුන් ආකාරයෙන්ම පරීක්ෂා පරීක්ෂා බලනකොට ශික්ෂාපද පද හැටියට අහප බලන දෙයක් ඔක්කොම ටික රැකෙනවා. ආරක්ෂා වෙනවා. සිදු වුණා නම් කැඩනවා නම් කැඩිච්ච එක පව ආලෝචනය කරනවා. ඒ කියන්නේ අපිට තුන් ආකාරයක් කියනවනේ. ඒක නැත්නම් වචනේ කියන්න කලින් කතා කරන්න කලින් හිතන්න ඕනේ මේ කියන කාරණාව අනිත් අයටත් මටත් යහපත්ද අකුසල්ද කුසල්ද කියලා. කියන කලින් මතක් වුණා කියන වෙලේ මතක් කරන්න කියනවා. මේ කියන කාරණාව කුසල්ද අකුසල්ද යහපත්ද අනිත් අයට අපට යහපත්ද කියලා බලන්න කියනවා. ඒකත් මතක් වුණ නැත්නම් කියලා ඉවරලා කල්පනා කරන්න කියනවා. මම මේ කියපු කාරණාව මටත් යහපත්ද අයහපත්ද අකුසල්ද කියලා. තුන් ආකාරකින් එතකොට ඒ කැමැති ඒ තුන් ආකාරයෙන්ම ඒ විදිහට විමසනකොට වැරදි නම් සංවර වෙන්න කියනවා. මුල් මුල් දෙක කරන්න එපා කියනවා. අවසානයේදී කරලා ඉවරයිනේ. ඒක විවෘත වෙන්න කියලා සම්බ්‍රහ්මචාරින් වහන්සේ නමකට කිව්වොත්ලා කියන්න කියලා මම අතින් මෙහි වැරද්දක් වුණා. මම මේ කියපු වචනේ අනිත්‍යයි හිතරි දුනා. මම මේ කියපු වචනයත් එක්ක අකුසල් සිද්ධ වුණා. මම මේක ආයෙ සංවර වෙනවා කියලා ඒක ගැන ආලෝචනය කරන්න කියලා. වචනේ පිළිගන්න සර් විමසන ගතියද ඒක සීයක් කොහොමද? අදින් කතා <laughs> කායික ක්‍රියාවත් එහෙමයි. ඒ හැම එකක්ම මෙහෙම විමසීමසා කරනකොට ඇත්තටම සිහිය හරියට පවතිනවා. ඒ ඒ කටයුතු එක්ක දැන් අපේ දිනදා ජීවිතයේ තුනත් ඒ කියන්නේ සිහිය පවා වේගවත් වෙනවා. කියන්නේ එනකොටම අර සිහිය ඉස්මතු වෙලා එනවා. එතකොට නිකන් මොලේ වචන කටින් එළියට යන්නේ නැහැ. ඒ දිනදා අවස්ථිකයේ තියෙන ඒකෙත් ඉතින් සමහර වෙලාවට අපිට කරලා ඉවර වෙච්ච කාරණාව පිළිබඳව හිතන්න පුළුවන්. ඒ කියන්නේ තුංගාකාරයම කියනවා. අපි ටික ටික හුරු කරනවා. ඒ ටික ටික හුරු කරනකොට මේ ඉක්මනවා වගේම සිහියත් වෙනවා. ඒ ආලෝචනයේ සම්බන්ධ එකතු කරන් කරක් තියෙන ප්‍රශ්නයක් නේද? ඔව් එහෙම ප්‍රශ්නයක් නෑ. එතකොට තමයි පිරිසිදු වීම සිදු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර හිත හරි සංවරයි. එතකොට ඒ කියන්නේ අකුසලයට බය කියන එක ඇති වෙනවා ඊළඟට සිහිය හොඳට පිහිටනවා හික්මීමක් ඇති වෙනවා. එතකොට ශික්ෂාපද ගැන හිතන්නවත් යන්නේ. ඒ තික්‍රම තුල තේරෙන්නේ මුසාව කියන එකේ තමයි ඔක්කොම ටික යන්නේ කියන්නේ. ඔව්. සත්‍ය ප්‍රශ්නේ කියන්න වෙනමනේ ආරෝපණය කරන්නේ. ඉවරදීම ඒ අනුසාරයේ කියන එකෙන් පටන් ගන්න එකේ යථාර්ථවාදීකම සත්‍යවාදීව විශ්වාස වෙනවා. මේ මතේ කඩපතකින් තම කයේ ස්වභාවය බලන ඒ උපමාසනද මේ අර අපේ තියෙන වැරදි සිහියෙන් බැරි නිසා ඒක ගොඩක් වැරදි කියලා වෙනවා මොකද මේ අපේ වැඩ නැත්නම් අපිට එහෙම සිහියෙන් හොයන්න නැතුව අපිට අර කාර්යයක් නැති නිසා අපිට ඒ ගැන මේ අර ඉන්නේ නැහැ හ්ම් ඒක තමයි ඒ හොයන එක ඇත්තට අපේ අඩුපාඩු හොඳට පේනවා ඒ කියන්නේ මෙතන කය වචන විතරනේ මනසක් තියෙනවනේ ඒකවල අපිට දැන් අපි හිතමු ඉතින් ඔන්න මොනවා හරි දෙයක් හිතනකොට දැන් තරහ යන්න ඕන දෙයක් ඊර්ෂ්‍යාව මාන්නය මමත්වයේ දැඩිකම. ඒතකොට මේකෙන් මොකද සිදු වෙන්නේ? අන්න ඒ වගේ ලැජ්ජ වෙන්න කියනවා. මනසින් හිතනකොට. අනිවාර්යෙන් දවස් දවසේ කියන්නේ නරෝගරපන් හැරි තමයි ප්‍රතික්ෂේප කරනවා. හ්ම්. ඒක දුරු වෙන නේද? එහෙම කරනවා නම් ඇත්තටම හරි මේ හරි අපේ හික්මීමක් ඇති වෙනවා. දන්දම් සූත්‍රයේ තියෙන ඒ කාරණා ටික අර මං කියපු මේ ඉස්සර ගොඩාක් සිහිය පුරුදු කරා කියලා. ඒ කියන්නේ අපට සිහිය කියන එක ලොකු අවධානයක් හිත කෙරෙහි තියාගෙන ඉන්නවනම් අපට ඇත්තටම සිහියක් පවතිනවා. දැන් මේ දැන් ඔයාලට තියෙන chance එක තමයි ධර්මයත් එක්කම දැන් මම ලොකු ධර්මයක් එක්ක නියම සිහිය පැවැත්තුවේ. මම පැවිදි වෙච්ච අලුතම මම ලොකු සිහියක් කරු කරේ ධර්මයේ කියන එක ලොකුවට තිබෙන්නේ නැතුව. ධර්මයයි සිහියයි හික්මීමයි මේ ඔක්කොම එකට යනවා කියන්නේ ප්‍රතිපදාවට කොච්චර තල්ලුවක් තියෙනවද අනිත් එක මේ මේ විදිහට මේ සිහි කිරීම කරන කාරණාවත් එක්ක අනිත් පැත්තෙන් මේක වර්ධනය වෙනකොට ධර්මයේ කොච්චර හිතන්න පුළුවන්ද දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් ඔන්න කරලා ඉවර වෙන හරි කරන හරි කාරණාවක් පිළිබඳව ඔහොම සිහිය පවත්වලා ඔහොම හිතනකොට ඊළඟට අකුසල් අකුසල් නෙමෙයි හිතන්න තියෙන අවසානයේ ධර්මය දන්නවනේ මොකද්ද ඒකුනේ මොකක්දේ කාරණ කොහොම දේක වුණේ කියලා ඒ ඒ ධර්මය පැත්තෙන් ජීවිතය ඇත්ත පැත්තෙන් පව හිතන්න පුළුවන් ඒ වසීම කියන කාරණ එතකොට අපේ ගොල්ලපු දියුණුවක් කෙනවා මේ ප්‍රතිපදා සම්පූර්ණයෙන්ම අර්ථාන්ත වෙන සමාජයේ ශික්ෂණය කියන්නේ හික්මීම ඔක්කොම දේවල් වලට මූලාරම්භය තමයි සත්‍යවාදී සත්‍යවාදී කතා කරන එක ඒක ලොකුම සිල්පදයක්කට වඩා ඔක්කොම දේවල් දේශලා තියෙන්නේ එතන ඒක අපි ඒක දැනෙන්න කියනට ඒක තමයි දැනෙන්න ප්‍රබලම එක දැන් මම දැන් ඇත්තටම ගත්තොත් එහෙම මේ ලෝකේ අනිත් සියලුම කෙලෙස් වලට පුජ්‍යලයේ ස්වභාවයත් එක්ක කෙලෙසිය කියන එකට ඉඳ තියෙනවනේ එතකොට අපි හිත හිතා සංවර වෙන්නට ඕනේ හැබැයි ශ්‍රමණත්වයේ කියනකොට අනිත් මොන කෙලෙසයට වඩා බොරුව කියන කාරණාව තියෙනවනම් ශ්‍රමණත්වයක් නෑ. එහෙනම් ශ්‍රමණත්වයේ තියෙන උපරිම සත්‍යවාදීත්වයක් තියෙනවා. ඇත්තටම නම් මම මේ ළඟදී කරේ කෝසම්බි සූත්‍රය මන්ද. එකට වාසය කරන අය සම්බ්‍රහ්මචාරින් වහන්සේලා එක අදහසක් තියෙන අය ඊළඟ විශේෂයෙන් ගුරුවරයෙක් ඇසුරු කරනකොට අර ලෙන්ගත භාවය, ලයානිත භාවය ඇති වෙනකොට දැන් අපේ වැරද්දක් එවැනි කෙනෙකුට කිව්වා කියලා උඹ ඔහොම කරන්නේ. ඔහොම අහන්නේ නෑනේ. නින්දා කරන්නේ නෑනේ. ඒ කියන්නේ එයාම දන්නවා විශේෂයෙන් ගුරුවරයෙක් ගැන ලිංගතු භාවයක් තියෙනවනම් කිසි වෙලාවකදී කියන්නේ කෙලෙසෙන් නිකා කරා නමුත් නින්දා කරලා පහක් කරලා තුච්ච කරලා එහෙම සැලකන්නේ නැහැ. එතකොට එහෙනම් අර යෝධ භාවය කියන එක මේ ඒක බුදුම ඒක තමයි ශ්‍රමණත්වයේ වැදගත්ම කාරණා සත්‍යවාදීත්වයට එක්ක. සමහරවිට සාධුතුමා කතා දේන දැකලා විලාසයේ කොහොමද ජීවිතේ ගිහිලා සරන් කරන්නේ කියන්නේ ඒකට ඒකේ එක ඇටේ කොහොමද හංගගෙන අනිත් සියලුම දේවල් එක්ක සරන් කරනවා පොඩි කාරණාවක් තව ඉස්සරහට ගන්න කෙනෙකුට පාවිච්චි කරන්න අවස්ථාව එයා අතින් යන අනිත් එක්කනාලට ඒකෝට මේ අපේ පැත්තට ආදේශ කරලා බලුවොත් එහෙම සමන්ත කල්‍යාණ මිත්‍රයා ළඟ ඉන්නවා වක් කරනවා එතකොට මේ කල්‍යාණ මිත්‍රයා කොහොමද ඒක මේ ජජ් කරන්නේ මෙයා හරි මේ ආකාමිකව ඥානාමිකව මේ වක් කරනවා මෙයා කැපවීමෙන් වැඩ කරනවා හැබැයි මේ විදිහයි න්යාගේ හොඳ පාවිච්චි කරනවා වගේ අර ඒ දෙන්න අඳුරගෙන අවවාදයක් හෝ ආයාදී සිහිය පිටවන හෝ මොන වගේ ඒ චරිත ස්වභාවයන් දෙක ස්වභාවයන් මේ කලයන් මිත්‍යා තේරුම් ගන්නේ කොහොමද අපිට ඒ කාපතට මේ සිහිය පිටවන්න මේ සමහර වෙලාවට අපි අතින් වැඩිපුරම තේරෙනවා තමයි මොඩ පාවිච්චි කරලා කරනවා වගේ අර කරනකොට කරනවා එතකොට ඒකේ අර හරිද වැරදිද කියන දේවල් මේ වැරදි දේවල් වෙන්න අවස්ථා දෙනවා. ඔය ඔව් මේ කියනන් කියන කාරණා හනිකර බොරුවත් එක්කනේ කියන්නේ. يعني මේක උපමාවෙන් පෙන්වන්නේ එතකොට යාට නොකල හැකි දෙයක් නැහැ කියලා කියන්නේ හොඬනේ ඇතාගේ ප්‍රධාන කාරණා. එතකොට හොඬ හොඬත් අතහරිනවා කියන්නේ ජීවිතේම නැහැ කියන එකනේ. එතකොට මේ සූත්‍රයේදී පෙන්වන්නේ උපමාවෙන් බොරු කියනවා නම් පැවිද්දම නැහැ කියලා. මේකෙන් පෙන්වන්නේ. දැන් ජීවිතය අතහැරලා අපි දැන් ඇත්තටම දැන් මේ මේකෙදි කියවෙන්නේ නැහැ අපි රොබෝ වෙන්න ඕන කියලා. රොබෝ වගේ වෙන්න ඕන කියලා කියවෙන්නේ නැහැ. හැබැයි අපි දැන් අපට ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් සම්බ්‍රමචාරණක ඇසුරු කරනවා නම් එතකොට අපට වැරද්දක් වුණත් ඒකට අවවාදයක් දෙනවා නම් ඒක පැටගුණ කරලා පිළිගන්න ගතිය. එතකොට දැන් අපි හිතමුකෝ අවවාදයක් දුන්නහම මං හිතමුකෝ මම නාලකට වැරද්දක් කියනවා කියලා. නාලකට වැරද්දක් කිව්වහම ඔයා සාධාරණී වෙන්න කරුණු කියන්නේ නැත්නම් ආයෙත් මට කියන්න හිතෙනවනේ. ඉගෙන වැරද්දක් කිව්වහම ඒ වැරද්ද සාධාරණී වෙන්න කරුණක් කියනවා නම් දැන් අපි ඉත කල්යාණ මිත්‍රයේ පිළිබඳ විශ්වාසය තියෙනවා නම් හරියටමයි කියන්නේ කියලා දැනගෙනමයි කියන්නේ කියලා එතකොට අපට සාධාරණ වෙන්න හේතුවක් නෑ සාධාරණ වෙන්න කරුණ නොකිය අපි ඒක ඒක හිම පිළිගන්නකොට ඇත්තටම අර බැඳීම කියන එක ඒ ලිංගත භාවය කියන එක උඩරි වැටි වෙනවා ඕන දෙයක් ඕන දෙයක් කියන්න පුළුවන් එතකොට එහෙම තියෙද්දි අපිට රුබෝ වෙන්න දෙයක් නෑ අපි අපි තුලින් අඩුපාඩු වුවද කල්යාණ මිත්‍රයෙකුට ඇසුරු කරන කෙනෙකුට කියන්න පුළුවන් ඕන වෙලාවක් කියන්න පුළුවන් හැබැයි ඕන වෙලාවක කියන්න බැරි වෙන්නේ කියන්න හදනකොට අන්න ඒකට අපිට මොකද සාධාරණ හේතු තියෙනවා කියලා. සාධාරණ හේතු තිබ්බත් නොකියන තත්ත්වයටපත් වෙනවා. එහෙම වුණාට පස්සේ තමයි ඇත්තටම අර ඒ කියන්නේ වටින්නේ මාව සාධාරණ වෙනවට වඩා අවවාදනේ වටින්නේ. දැන් මාව මම නොකරපු වරදකට මට චෝදනාවක් එනවා කියලා හිතන්න. නොකරපු වරදකට චෝදනාවක් ආවත් ඒ ඒකෙන් වෙන්නේ මම වරද කරේ නෑ කියලා කියනවනම් මම සාධාරණ වෙනවා. හැබැයි ඊට වඩා වටිනවා නොකරපු වරදකට උනත් අවවාදයක් ලැබෙනවා කියන කාරණා. මොකද ලෝකයේ දුර්ලභම කාරණාවනේ. එතකොට අන්නේ විදිහට අපි ලෙන්ගත භාවය වැඩි වෙනකොට අපට ඇත්තටම වැරදි වෙන්නේ නෑ නෙමෙයි. වැරදි වෙන්නේ නැත්නම් ඉතින් අපි සම්පූර්ණයෙන්ම පැත්ත කරලා ප්‍රතිවදාවක් පුරුදු කරන ජීවිතයක් බවට පත් වෙන්න ඕනේ. අපි හික්මෙනවා හැබැයි. සංවර වෙනවා. හික්මෙනවා. අන්නේ කාරණාව තමයි සිදු වෙන්න ඕනේ. දැන් අපි හිතමු එකක් කිව්වහම ඒ කාරණාව නැවතත් වෙනවා නම් දහසරයක් කිව්වහම නැවතත් වෙනවා නම් අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එදෙන ඒක අහනවා විතරනේ කරන්නේ ඒක නිසා අර මොන වැරදි වුණත් ලෙන්ගත භාවයේ විශ්වාසය කියන කාරණාව විශ්මත වෙනකොට මේ හික්මීම ප්‍රකට වෙනවා. අවසානයේ තමයි හික්මීමේ අග්‍රණය. ඔව්. එහෙනම් සාමාන්‍යයෙන් කියන්නේ අද අපේ ස්වභාවය තියෙන්නේ මමත්වය වැඩිකමත් එක්ක පුදුමාකාර විදියට මේ සාධාරණ වෙන්න අපි දන්න වැඩ එක. ඒකත් තියෙන. ගොඩාක් වෙලාවට අන්නේ කියනවා. අපිට කල්යාණ මිත්‍රයෙක් ගුරුවරයෙක් ඇසුරු කරනකොට තමන් රැකගැනීමේ අරගලය නැති වෙන්නට ඕනේ. එහෙම වුණොත් තමයි අර ඒ කියන්නේ වටිනාකම තියෙන ඇසුර දැන් බලන්න කර මේ පළවෙනි සංගායනාවේදී ඒ සංගායනා විස්තරයේ තියෙන මේ ආනන්ද මහරහතන් වහන්සේට චෝදනා කරනවානේ මහා කශ්‍යප මහරහතන් වහන්සේ. හැබැයි චෝදනා කළාට ඒ චෝදනාවන් වලින් චෝදනා ලැබිය යුත්තේක් නෙවෙයි. ආනන්දසන. නමුත් ලැබිය යුත්තේක් නොවුනත් ඒවා පිළිගත්තා. බලන්න මේ ගතිය. එතකොට ඒ ඒ එහෙම වෙනකොට අර අනිවාර්ය ගුරු ගෝඩ සම්බන්ධයෙන් දැන් ඇතරම ආනන්ද ස්වාමීන් වහන්සේ කාශ්‍යප ස්වාමීන් වහන්සේ කලකන්නේ ගුරුවරයෙක් හැටියටනේ. ඒ කියන්නේ බන්තේ කියලා අමතන්නේ කාශ්‍යප මහ රහතන් වහන්සේට. කියන්නේ එච්චර බැඳියාවක් කියන. එතකොට කාශ්‍යප මහ රහතන් වහන්සේගේ බැඳියාවත් එක්ක මේ පුදුමාකාර විදිහට අර මේ අපේ සමගි මොන සාධාරණිය වුණා වැරද්දක් පෙන්වුවාම ඒක නිවැරදි වුණා ඒක එහෙ කියලා පිළිගන්න තරමට අර මනස දියුණු වෙනට ඒක නිසා අපිට වගේ නම් ඉතින් ඒක පිළිගැනීමේ සීමාව කොහොම පිළිගන්නවා කියන එක නැහැ ඒ ඒක මේ කියන්නේ අර විදෙන දෙයක් වගේ අරගත්තේ වගේ අපිට දැනෙනවා ඒ කියන්නේ අර ගෞරවයක් ඒ නිසා තමයි එහෙම යොමු වෙන්නේ ගෞරවයේ විශ්වාසයේ යොමු වීම අවංක යොමු වීම තියෙන තැනදී සත්‍යවාදීව අවංක යොමු වීම තියෙන තැනදී තමන්ගේ සාධාරණේ අදාළ වෙන්නේ අන්න ඒක තමයි සද්ධානුසාරී කෙනාගේ ලක්ෂණ. අවංක යොමුව තියෙනකොට තමන්ගේ දේක සාධාරණී වෙන්නේ නැහැ. මොන්න හේතු කාරණාවක් තමන්ගේ දේක සාධාරණී වෙන්නේ නැහැ. අවසානයේ ડોક્ટર විභාග ඒකට ගැලවෙන රෝගයක් හැදිලා තමන් අසාධ්‍යයක් තියෙනකොට ડોක්ටර් කෙනෙක් එන්නේ ડોක්ටර් කියන හැමදේම ඒ ඒ අවස්ථාවේ ඇත්තටම පිටු ડોක්ටර් කියලා ළඟට ඇවිල්ලා මොහොත සැර කරලා ගියත් අර හරිය මුලිමත් තියෙන කෙනාට ඒක පුදුම විදිහට දැනෙනවා. ඉතින් ඊට වඩා වෙනස් වෙනවා. මේ කල්යාණිකලකේ තියෙන ශ්‍රද්ධාව කියන එක තියෙනවා නේද? ඒක තමයි මම කියපු මොකක්ද? ඒක තමයි මම කියනවා. අන්ති කියන්නේ අසුද්ධාදී කියන්නේ ප්‍රඥාව කියන්නේ ශ්‍රද්ධාවමයි සද්ධා ආදී මුච්චි ආරෝඪ වෙනවා කියන්නේ අදාළ ඔස්ට්‍රේලියා මහත්මයෙක් කතා කරලා කිව්වා මේ එයාට ඒ දවස්වල නම් ප්‍රශ්නයක් තිබ්බලු මේ මේ සාරිපුත්‍ර සානනාදලකට ඔක්කොම ප්‍රඥාවන් තියෙන්නේ කොහොමද? එක එක අයිඩියන්. මහා කශ්‍යප මහ රහතන් වහන්සේලාකට ඔක්කොම උල්කන්න දාරියෙන්නේ කොහොමද? මුගල මහරහතන් වහන්සේ ළඟට යන ඔක්කොම දිද්දි බල්ලාපෙන් එනවා. මේ ළඟදී දේශනාර මම කීපෙක අහලා යන්න සතුටුයි. ඒ කියන්නේ සැබෑවටම අවංක අනුගත වීම කියනකොට ඒ ගුරුවරයාට ගුරුවරයා ආරෝඩ වෙලා. ඒ කියන්නේ ඒ ගතියම ආරෝඩ වෙලා. එතනින් එහා දෙයක් එයාට ආවෙනික දෙයක් නෙමෙයි තියෙන්නේ. සාමාන්‍ය ජීවිතයේ තුල උන සමාහකරා යොමු වන තේ ගුරුවරයෙකුට හරි යොමු එහෙම ආරෝඩ වෙන ගතියකුත් තිබුණා ඒ ප්‍රතිපදාවක් තුළ යොමු වෙන ගතියක් තියෙනවා ඉතින් කල්‍යාණ මිත්‍යාවන කොට ඒක ඊට වඩා කියන්නේ ඒක වුණාම හැම පැත් ඒ කියන්නේ දෙන්නේ නොවන මට්ටමකටපත් වෙනවා. එහෙනම් ඇතිනේ